අරුණමණතුඹ මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඊ타මත්ම වටිනා පැහැදිලි කිරීමක් ස්වාමින් වහන්සේ අපි හැම දිනාටම සිදු කළේ ස්වාමින් වහන්සේ මේක දිහා තව ටිකක් ප්‍රායෝගික පැත්තකින් බැලුවොත් ඒ වගේම සතර සතිපට්ඨානයට සම්බන්ධ කරලා බැලුවොතින් දැන් මේ මේ ඇතිවෙන ප්‍රශ්නේ ඉස්සෙල්ලම මුලදිම හම්බ වෙන ගැටලුවක් තමයි මට හිතෙන හැටියට අපේ තියෙන ඉන්ද්‍රියන්ගේ දුර්වලකම. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියන්ට දැනගන්නට බෑ, අඳුනගන්නට බෑ මේ පරමාර්ථ ධර්මවල තියෙන ෂණික වෙනස් වීම. ඒවත් අපි එතකොට ගන්නෙම ඒක සම්පූර්ණ දෙයක් වගේ හැටියට තමයි ගන්න. ඉතින් ඒක ඒ පැත්ත අඩු කරන්න පුළුවන් විදිහට ඒ කියන්නේ පංචස්කන්ධයෙන් ගැලවෙන එක හොඳයි කියලා අපිට දැනගන්න පුළුවන් වෙන එකට රුකුලක් වෙනවා නේද අපේ භාවනා මානසිකාරයෙන් සාමාන්‍යයෙන් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතර්ක වගේ ඒවා සමනය කරන්න පටන් ගත්තාමත් ඒ වගේම ප්‍රපංච වගේ දේවල් සමනය කරන්න පටන් ගත්තාමත් ඒක භාවනාවේදී කියන ඒ කියන්නේ මේ පරයන්කයක් ඉන්නකොට විතරක් නෙවෙයි දවස පුරාම වගේ ඒක සිද්ධ වෙන්න පටන් ගන්නකොට අර මනසේ පැහැදිලි බවක් හිස් බවක් ඇති වෙන්න පටන් ගන්නවා ඒ වගේම එතකොට තේරෙනවා අපිට සක්කාය දිට්ඨිය උන ටික ටික අර ඝන බහලකම අඩු වෙමින් යනවා කියන්නේ ඒක තමයි දැන් අපිට මේ තියෙන ඉන්ද්‍රියන්ගෙන් මේක වටහා ඒකයි මම කියන්නේ තියෙන ඉන්ද්‍රියන්ගෙන් අපිට මේක වටහා ගන්න පුළුවන් නම් තිරිසන් සත්තුන්ටත් මේක අවබෝධ කරන්න පුළුවන් වෙනවනේ. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන, අපි උත්සාහ කරන්න ඕන ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය අවදි කරන්න. ඇත්තටම මනසට මේක තනියෙන් වටහා ගන්නටත් බෑ. දැන් ඒ මනසේමනේ තෘෂ්ණාව නැමැති ගුණය මතුවෙන්නේ. දැන් සිතට සිතට කරන්න බැරි දෙයක් තෘෂ්ණාව මතුවෙච්ච සිතට කරන්න පුළුවන්. දැන් අපි අර කිව්වේ එකයි අසත්පුරුෂ ලක්ෂණ මතුවනහම අම්මද තාත්තද දරුවද බිරිඳද කියන කතාවක් නෑ අසත්පුරුෂ ලක්ෂණ වලින් යුක්ත නම් එයා අසත්පුරුෂය. ඒතර ඒතනත්තා තුලම සත්පුරුෂ ලක්ෂණ මතුවනහම එයා සත්පුරුෂය. අන්න වගේ මේ එකම සිතේ තෘෂ්ණාව මතුවෙනන් පස්සේ තෘෂ්ණාවේ ගති ලක්ෂණ ටික තමයි ක්‍රියාත්මක ඒ සිතේම ප්‍රඥාව අවදි කරන්න පුළුවන් නම් ඒ ප්‍රඥාවේ ගති ලක්ෂණ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි මේ ප්‍රඥාව සම්බන්ධ මේ සාකච්ඡාවේදී මුලින්ම පැහැදිලි කළා ප්‍රඥාවේ තියෙන ඕභාසන ලක්ෂණය සහ ඡේදන ලක්ෂණය. ඒතර ඕභාසන කියලා කියන්නේ හැම දෙයක්ම මනවින් ප්‍රකට කරන. ඡේදන කියලා කියන්නේ මේ අවිද්‍යාව ඡේදනය කරනවා. අවිද්‍යාව කියලා කියන්නේ මේ නොයැටහෙන ගතිය, අඳුරු ගතිය, අනවබෝධය, මේ ඉන්ද්‍රියන් විසින් ඇති කරන පටලැවිල්ල. ඒ අවිද්‍යාව ඡේදනය කරමින් හැම දෙයකම යථාර්ථය මනමින් ප්‍රකට කරන ගතිය තමයි ප්‍රඥාවේ තියෙන්නේ. ඒ නිසා මොනම ක්‍රමෙන් හරි අපි ප්‍රඥාව අවදි කිරීම තමයි මේ සඳහා එකම විකල්පය වෙන්නේ. ඉතින් ප්‍රඥාව අවදි කරන්න අපි නිතර මේකයි කියන්නේ අපිට සුත්තමය, චින්තාමය, භාවනාමය වශයෙන් මේක තුන් ආකාරයකින් අපි පුහුණු කරන්න ඕන. මූලික වශයෙන් අපි මේ විදිහට කතා කරන්න ඕන, අහන්න ඕන. දැන් අපි හිතමු දැන් දීර්ඝ කාලයක් යම්කිසි කෙනෙක් අනිත්‍ය කියන්නේ අර ප්‍රඥප්තියන්ගේ බිඳියාම නාම රූප පරම්පරාවන්ගේ අභාවය කියන එක නම් හිතාගෙන හිටියේ ඊට වඩා තව එහා ගිය දේකුත් මෙතන තියනවා කියන එක ඉස්සල්ලාම අහන්න ඕනේ. අහලා තියෙන්න ඕනේ. ඒ ගැන පොතපත කියවලා යම්කිසි දැනුමක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒව ගැන හිතන්න, කල්පනා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන. එතකොට තමයි අන්න ඒ සම්බන්ධව චින්තාමය ඥානය ටිකෙන් ටික අවදි වෙන්නේ. ඊට පස්සේ තමයි ටික ටික අර සති සම්පජඤ්ඤය අවදි කරමින් ඒක වාඩි වෙලාද හිටගෙනද ඇවිදිනින්ද කතා කරමින්ද කියන එක ගැටලුවක් නෑ. ඒ මොනම අවස්ථාවේ හරි පුළුවන් තරම් ඔබතුමා කිව්වා වගේ අර රාගය, ద్వේෂය, නොසන්සුන් බව මේවා පාලනය කරගෙන හැකිතාක් සති සම්පජඤ්ඤය අවදි කරගෙන මේ කාරණා ඒත්තු ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න උත්සාහ කළ යුත්තේ. ඉතින් ඔය පියවර තුන තමයි අපිට මුළු ජීවිත කාලෙම. ඒ කියන්නේ දැන් අපි ඒ භාවනාමය තැනට ගියයි කියලා අපි සුතමය ඥානය සම්පූර්ණ කරලා නැහැ. ඒතොර නැවතත් අපිට අපි නොදන්නා කාරණා යලිත් අපි අහන්න ඕන. යලිත් අපි පොතපත කියවන්නට ඕන. මේ කියවන්න ඕනට දන්න දේම නැවත නැවත අහන්න නෙමෙයි. දැන් සමහර කෙනෙක් ඉන්නවනේ උදේ ඉඳන් රෑ වෙනකන් ධර්මදේශනා අහනවා අහනවා. එතකොට එහෙම ඇහුවා කියලා විතරක් වැඩක් නෑ. අපි එක් කාරණයක් දැනගත්තාම ඒක ගැන හොඳට හිතන්න, කල්පනා කරන්න, සාකච්ඡා කරන්න, කරුණු හොයන්න, සටහන් තියන්න. ඒ සටහන් තැබීම තුලත් අපට ලොකු වැටහීමක් දියුණු වෙනවා. මොකද අර අහපු කාරණා ගොනු කරලා ලියන්න. එතකොට ඒ ගුණක කෙටියෙන් කියලා තියෙන ඒවා අපිට දැනෙන හැටියට විග්‍රහ කරලා පැහැදිලි කරලා සටහන් කරනවා. එවෙන් අපේ අපේ අර චින්තාමය හැකියාව හුඟක් වර්ධනය වෙනවා. ඉතින් ඒ වගේ ඔය තුන් ආකාරයේම අභ්‍යාසය අපි නැවත නැවත ප්‍රගුණ කරනවා. ඇසීම, සිතීම සහ දැකීම. ඉතින් ඔය ක්‍රම තුනෙන් තමයි අපිට මේ අර්බුදය ජය ගන්න තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ එතනදී. එහෙමයි ස්වාමින්වහන්ස දැන් දැන් ස්වාමින්වහන්සේ අපිට පැහැදිලි කරපු කාරණා හතර පවා ඒ කියන්නේ දුක්ඛ සමුදය කාරණා හතර පවා දුර්වල වෙන්න පටන් ගන්නවා අර අර විදිහට මනස පිරිසිදු වෙන්න අනිවාර්යෙන් අනිවාර්යෙන් මොකද එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවානේ අපේ මනසේ සද්ධාව අවදි වෙච්ච තැන අකුසලයට ඉඩක් නැතු යනවා අකුසල සමාපatti සූත්‍රය දේශනා කරනවා සද්ධා සද්ධාව අවදි වුණාම එතන අකුසලය දුර වෙනවා යම් මොහොතක සද්ධාව අහෝසි වෙනවා නම් අත අකුසලස්ස සමාපatti හොති වහාම අකුසලයේ මතුවෙලා මනස අකුසලයට සමවදින තැනට එනවා එතකොට ඒ වගේම තමයි හිරියොත්ප්ප ඒ වගේම තමයි වීරය ඒ වගේම තමයි ප්‍රඥාව මේ කියන සද්ධා හිරියොත්ප්ප විරිය පඤ්ඤා කියන මේ காரணා පහ මේවා හඳුන්වනවා සීක බලධර්ම කියලා. එතකොට ඒ සීක බලධර්ම සීක ඇයිවට සීක බලධර්ම කියලා කියන්නේ ශෛක්ෂයා කියලා කියන්නේ නිවන සඳහා හික්මෙන කෙනා. ඒතනත්තාට ලොකුම හයිය වෙන්නේ ලොකුම බලය වෙන්නේ මේ ධර්ම පහ. එතකොට මේ ධර්ම පහ අවදි කරන්න අවදි කරන්න තමයි අර ක්ලේශයන්ගේ බලය හීන කරලා තුනී කරලා අපට ඒ යථාර්ථය අවබෝධ කරන තැනට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒවා යටපත් වෙච්ච ගමන් මේ තෘෂ්ණාවේ තියෙන අනන්‍ය ලක්ෂණත් එක්කලා තෘෂ්ණාව මතුවෙන්න පටන් ගන්නවා. එහෙමයි. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් සඳහන් කරා අපිට notes ඒ කියන්නේ සටහන් තියාගන්න කියලා. ඉතින් මම මේ කතා කරන්න ඉස්සෙල්ලා පොඩි සටහනක් ගත්තා සතර සතිපට්ඨානෙන්. දැන් ධාතු මනසිකාර පබ්බය ඉවර වෙන හරියදී අපූර්ව කියමනක් තියෙනවා යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති ඒක නැවත නැවතත් මේ පස්සෙත් එනවා ඒ ඒකේ පැහැදිලි කිරීම ලියලා තියෙනවා ඒ සිහිය ඥානියාගේ වැඩිම පිණිසද සිහිය වැඩිම පිණිසද පවතී තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකේ කිසිවක් ආත්ම වශයෙන් ඒ කියන්නේ මේ මේ සක්කාය දිට්ඨිය දුර්වල වෙන්න පටන් ගන්නවා නොගනි මහණෙනි භික්ෂුව මෙසේද ශරීරේහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඔව් ඒක තමයි ඉතින් ඒ දැන් බුදුරජාණන් වහන්සේ හැමතැනකම මතු කරන්නේ ඒ නිසානේ කායනෝයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා කියලා සිහිය ගැන දේශනා කරන්නේ. ඒ සිහිය සතිය වැඩෙන වැඩෙන තරමට. හැබැයි සතිය විතරක් නෙමෙයි සම්පජඤ්ඤයත් එක්කලා. සති සම්පජඤ්ඤ දෙක වැඩෙන ප්‍රමාණයට තමයි අපට මේ ක්ලේශයන්ගේ තියෙන අන්තරාය කරන සංස්කාර ධර්මයන්ගේ පවතින දුක්ඛය. ඒ නිසා ක්ලේශ සංස්කාර දෙකෙන් මිදීමේ තියෙන වටිනාකම ඉතින් ක්ලේශ සහ සංස්කාරයන්ගේ අන්තරාය දකින්න බැරිකමනේ සසර කියලා කියන්නේ. එතකොට ක්ලේශ සහ සංස්කාරයන්ගේ අන්තරාය දැක්කොත් තමයි ක්ලේශ පරිණිරවාණයට සහ ස්කන්ධ පරිණිරවාණයට මනස පෙළඹෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්ස මේ මේ ක්‍රමය වර්ධනය කරනකොට අපිට අරකේ තියෙන গুপ্তභාවය නැතිවෙමින් යනවා මාර්ගය පේන්න පටන් ගන්නවා බොහොමත්ම ස්වාමින්වහන්සේට පිසිද්ධ වෙනවා තෙරුවන් සරණයි